ඔබ සැමට. සත්වග සිත් නිවී සැනසේ නම් ඒ ශ්‍රී සද්ධර්ම ස්වරයෙන්ම පමණයි. ඒ සද්ධර්ම ස්වරය ඔබ වෙත sannivedanaya කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසයි මේ උතුම් වූ ධර්ම දේශනාව බෙලෙස අද දවසේදී විසුරුවා හරින්නේ. පින්වත්නි අද මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ උතුම් වූ පරිශ්‍රය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජගිරිය ජයශේකරාරාම විහාරස්ථානයේ ධර්ම සභා මණ්ඩපය. මෙම දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු පින්වත්නි අද මේ ධර්මදේශනා මාලාව සිදුවන්නේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් මේ වෙනුවෙන් Tamanගේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ කොළඹ අට ලේක් පාර අංක 116 න් එක රාජකීය ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මහතා එවැගේම ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් ඥාතීන් හිතමිත්‍රාදීන් පිරිස Tamanගේ කවදත් ලෙන්ගතුව පින්කම් වලට සහභාගී වන ඒ දායක පින්වත් පිරිසත් සහභාගී කරවාගෙන මේ පින්කම මෙලෙස සංවිධානය කරනවා. මේ රැඳී සිටින ශාලාව පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සම්බෝධි විහාරස්ථානයේ කවදත් ලෙන්ගතුව පින්කම්වලදී සහයෝගය ලබා දෙන සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය සුදත් තෙන්නකෝන් මැතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් බොහෝ දෙනාට සදහම් අසන්නට මේ දම් සභා මණ්ඩපය මේ ධර්මශාලාව ඉදි කරන්නට යෙදුනේ. ඉතින් ඒ පිරිසත් අද සහභාගී වෙලා තවත් බොහෝ විද්වත් පිරිසක් සහභාගීත්වයෙන්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 නිසා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා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 රජවත්තේ වප්ප අනුනායක ස්වාමින් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක දීපලාල් විජේරත්න මැතිතුමන් ප්‍රධාන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ ಪರම ගම්බීර වූ සතිපට්ඨාන ධර්ම දේශනා මාලාව ධම්ම නිසාමන ධර්ම දේශනා මාලාව හේවත් සතිපට්ඨාන ධර්ම දේශනා මාලාවේ තවත් දේශනා කීපයක් ශ්‍රවණය කරන්නයි දේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. වෙනතුනේ පහුගිය දේශනාව අපි නතර කළේ ශෝක පරිද්දවාණං සමතික්කමාය කියන වචනය පැහැදිලි කරන්න අරගත්ත උදාහරණ සාකච්ඡා කරපු තැන සන්තති අමාත්‍යාගේ ශෝකය දුරු කරගත්ත හැටි පටාචාරාවගේ පරිදේවය දුරු කරගත්ත හැටි තමයි අපි අවසානයේ සාකච්ඡා කළේ පරිදේව කියන වචනය මේ තමන්ගේ හිතේ තියෙන දුක වේදනාව විලාපයක් හැටියට වචන කී කියා ඉදිරිපත් කරමින් වැළපීම තමයි පරිදේවය කියන්නේ කියලා අපි සාකච්ඡා කළා. පටාචාරාව තමන්ගේ දරුවන් නැති නිසා ඇති වුණ වේදනාව දරාගත නොහැකිව තමන්ගේ දුක වචන බවට පත් කරමින් හඬමින් වැළපෙමින් තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න පාර සකස් වුණේ එහෙම හඬමින් වැළපෙමින් ඉන්න වෙලාවක භාග්‍යතුන් වහන්සේ ඇයට දහම් පදයක් දේශනා කළා නසන්ති පුත්තා තානාය නපිතා නාපි බන්දවා අන්තකේ නාදිග පන්නස්ස නත්ති ඥාති උතානතා මේ ගාථා රත්නේ විතරයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. නමුත් මේ ගාථාව ශ්‍රවණය කරනවත් සමගම ප්‍රථම මාර්ගඵලය අධිගමනය කරගන්න තරම් ධර්ම අවබෝධයක් ලැබුණා. සෝවාන් මාර්ගඵලයේම අධිගමනය කළා මේ බණපද කීපය එතකොට. එහෙමනම් ඒ කාරණාව තුළ අපි විශේෂයෙන් කල්පනා කළ යුතු දෙයක් තමයි මේ බණපද කීපයෙන් විතරක් ප්‍රථම මාර්ගඵලයේම අධිගමනය කළාදෑය. වෙනතුනේ මේ බණපද කීපයෙන් ප්‍රථම මාර්ගඵලයේම අධිගමනය කළාට ඒ සඳහා අවශ්‍ය සංසාරයේ මූලාශ්‍ර ටික සකස් වෙලයි තිබුණේ. සසර බොහෝම පිං කරලා තිබුණා. මහා කල්ප ලක්ෂයක් අපි එදා සිහිපත් කළා. මහා කල්ප ලක්ෂයක් මේ වෙනකොට පාරමිතා පුරලා සම්පූර්ණ කරලා ඉවරයි. මේ ලෞතර සම්මා සම්බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුර ලබන්නේ. එම්නම් මේ කාරණාව පැහැදිලි කරනවා. අපි මෙහෙම සඳහන් කළොත් හොඳට වාහන පදවන්න පුරුදු රියදුරේ. ඒ රියදුරා මොන පන්නයේ සකස් කරපු අලුත්ම වර්ගයේ වාහනයකට ගොඩ වුණා. ඔහු ඊටාම ඉක්මනින් ඒ වාහනේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ කොහොමද කියන එක අවබෝධ කරනවා. පින්නතනි අපි යම් විෂය ධාරාවක් හදාරලා තියෙනවා නම් හොඳට පෙර හැදෑරුවේ අපි පාසල් ගිය කාලේ හොඳට හදාරපු විෂය ධාරාවක්. නමුත් ජීවිතේ පස්සේ කාලෙක මේ විෂය ධාරාව පිළිබඳව කෙනෙක් කතා කරනවා ඇහෙනකොට එහෙම නැත්නම් ඒ කාරණාව කියන පුද්ගලයා අතින් වැරදි කාරණාවක් දෙකක් කියවුනොත් අපිට ඒක හෙලා මතකයට එනවා මේ ප්‍රකාශය වැරදි මනාව ඒ විෂය ධාරාව මම හදාරලා තිබුණා නම් මට මතක් වෙනවා අර ප්‍රකාශය වැරදි කියලා. වෙනදිනේ අපිට හොඳට පාඩම් තියෙන ගාථාවක්. සමහර වෙලාවට ඊටාම හොඳටම පාඩම්. නමුත් මේ අවශ්‍ය තැනට එකපාරම මතක් වෙන්නේ නැහැ. නමුත් පළමු වචනේ ඇහුණ ගමන් මුළු ගාථාව ගාථාවම අපිට මතකයි. අන්න ඒ වගේ සංසාරේ හොඳට ප්‍රගුණ කරලායි තිබුණේ. ඒ නිසා මේ බණපද කීපය ඇහෙනවත් සමගම ඒ අතීතයේ ප්‍රගුණ කරපු ධර්මස්කන්ධයේ අවදි වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ මොහොතේ පළවෙනි මාර්ගයෙන්ම අධිගමනය කරගන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. සසර පින් කරලා තිබුණා. එවනම් සඳහන් කරනවා පින්නතනේ ඒ තරම් මහා පුණ්‍යවන්තයි. නමුත් මේ වෙලාවේ මේ පරිදේවය කියන කාරණාවෙන් අප්‍රමාණ පීඩාවකටපත් වුණා. නමුත් ඒක මනාව අවබෝධ කරගත්ත නිසා සංසාරයෙන් එතර යන්න ඒ කාරණාව හේතු වුණා. නමුත් පින්වතුනි අපි කල්පනා කළ යුත්තේ ඒ තරමට අපි පින් කරලා තියෙනවද? දුකක්, දුම්නසක්, නැත්නම් ශෝකයක්, පරිදේවයක් ඇති වුනහම යම් දහම් කරුණක් ශ්‍රවණය වෙනකොට නැත්නම් භාග්‍යතුන් වහන්සේ මතක් වෙනකොට අපිට දුක වේදනාව තුනී කරලා ඒ තුලින් ධර්ම අවබෝධයක් කරා ගමන් කරන්න තරම් ශක්තියක් අපි තුල දියුණු වෙලා නැහැ කියලා කියන්නේ අපි සංසාරේ මේ කාරණාව ඒතරම් ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා නැහැ කියන එකයි. සසර අපි බුදුන් දැක්කා, බණ ඇහුවා. මේ බොහෝ දේවල් අපි සංසාරේ කළා. නමුත් හරියටම ප්‍රගුණ කරගන්න අපි භාග්‍යතුන් වහන්සේ ඒ තරම් කීකරුුණේ නැහැ. අන්නේ අකීකරු වීමේ ප්‍රතිඵලයක් හැටියට තවමත් මේ දහම් කරුණු අපට නැවත නැවත මනසට වැටුණත් ඒක බොහොම වේගෙන් අමතක වෙලා අමතක වෙලා යනවා. ඒ නිසා මේ සසර බොහොම ප්‍රගුණ කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. එනනම් ඒ කාරණාව අපි මේ මොහොතේ ප්‍රවිෂ්ඨ වීමක් හැටියට සඳහන් කළේ අපි වර්තමානයේ සමහරලාට උත්සාහ කරන්නේ බොහොම වේගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරනවා. කාරණාව සම්පූර්ණ කරන්න කල්පනාවක් නැහැ. බොහොම වේගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන එක අපි තුල දකින්න තියෙනවා. මේ ධර්ම මානසිකාරයේ මම කොයිතරම් දුරට වඩලා තියෙනවද කියන කාරණාවට යන්න උත්සාහ කරන්නේ නැහැ මම මෙතෙක් කළා මෙච්චර කල් කළා මෙහෙම කළා තාම ප්‍රතිඵලයක් නැහැ නේ කියන තැනට එන්නේ අපි හැම වෙලාවෙම හිතනවා නමුත් මම කොයිතරම් නිවැරදිව මේ කාරණේ කෙරුවද කියන කාරණාවත් ඒකාන්ත වශයෙන් සිහිපත් කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට බින්දතනි සඳහන් කළා දුක්ඛ දෝමනසානං අත්තංගමාය. මොකද මේ දුක්ඛ දෝමනසානං අත්තංගමාය කියන කාරණාව. දුක්ඛ කියලා සඳහන් කළේ කායික දුක කියලා අපි මුලින්ම ඉගෙන ගත්තා. දොම්නස කියලා අපි ඉගෙන ගත්තේ නිරන්තරයෙන්ම දෝමනස්සං අත්තංගමාය දෝමනස්ස කියලා අපි ඉගෙන ගත්තේ නිතර තමාගේ කයේ ඇති වෙන දුක් වගේම අත්තංගමයි කියලා කියනවා මේ පහු කරගෙන යනවා දුක දොම්නස කියන දෙක පහු කරගෙන යනවා දොමනසය කියලා කියන්නේ චිතේ උපදින වේදනාවක් ඒ කායික දුක්ඛය හිතේ දුක්ඛය පහු කරගෙන යනවා. එහෙනම් ඒ කයේ සිතේ උපදින දුක අතහැරලා අමතක කරලා පහු කරලා යන්න કોઈ විදිහේ ශක්තියක් કોઈ විදිහේ අවබෝධයක් අපි තුල තිබිය යුතුද මේ කාරණාව තාමත් අපි මේ අර මුලින් සාකච්ඡා කරපු ප්‍රථම කාරණාවටම එළඹවීමමයි තම මේ සිද්ධ කරන්නේ. අපි වෙනදෙන සතිපට්ඨාන සූත්‍රයේ අහලා තියෙනවා. මේ දේශනාව පටන් ගන්න කලිනුත් අපි ශ්‍රවණය කරමින් හිටියේ සතිපට්ඨාන සූත්‍රයමයි. ඉතින් එතකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඒ සූත්‍රයේ සඳහන් කරන වචන මහ ගොඩක් අපි තාම සාකච්ඡාවට බඳුන් කරගත්තේ නැහැ. නමුත් අපි තාම මේ සූත්‍රයේට වටින් ගොඩින් වටින් ගොඩින් අපේ මනස හදාගෙන ප්‍රවිෂ්ඨ වෙන්නමයි ප්‍රවිෂ්ඨ වෙන්නමයි උත්සාහ කරන්නේ. ඒ කාරණාව අපි සාකච්ඡා කළා මේ ලෝකෝත්තර මාර්ග සිත ගැන සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කළා නැහැ කියලා. ප්‍රථම ලෝකෝත්තර මාර්ගයට එළඹීම ඇතුල් වීම විතරයි මෙතන සාකච්ඡා කරන්නේ. දොරටු 21ක් තියෙනවා. పూర్ව භාගයේ කොහොම ඇතුල් වුණත් අපර භාගයේ යා යුත්තේ ඒක මාර්ගයක් ඔස්සේය කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඉදිරියට අපි ශ්‍රවණය කරන සූත්‍රයේ සඳහන් හැම වචනයක්ම අපිට සාකච්ඡා කරන්න වෙනවා. මේ වචන එකක් ගානේ මෙච්චර දිගට විස්තර කරන්නේ ඒ සූත්‍රයේ තියෙන කාරණාව නෙමෙයි අටුවාවේ සහ ටීකාවේ මේක තේරුම් ගන්න පැහැදිලි කරලා තියෙන උදාහරණ සහ උපමා තමයි අපි මේ ගලපගන්නේ අවබෝධ කරගැනීමේ පහසුව මේ කරුණුකාරණා ටික ඉගෙන ගත්ත එකේ වැදගත්කම අපිට දැනෙන්නේ ඉස්සරහට කර්මස්ථානයේත් එක්ක සාකච්ඡා කරනකොට අහවල් චරිත තුල මේ කාරණාව මේ විදිහට ගැඹුරට ඒ අය අධ්‍යයනය කරලා ගැඹුරට කිඳා බහැලා තිබුණ නේද? එහෙම ගැඹුරු අවබෝධයකින් සහ අධ්‍යයනයකින් නේද ඒ අය මේ මාර්ගයට බැහැගෙන තියෙන කියන කාරණාව අපිට අවබෝධ කරගන්න හේතු වෙන එක. එහෙමනම් මෙතන සඳහන් කරනවා මේ පහු කරගෙන යනවා ජය ගන්නවා කියන කාරණාව අත්ංගමාය කියන වචනය. උදුරා දමනවා විනාශ කරනවා කියන කාරණාවත් මෙතන පැහැදිලි කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ මාර්ගයේ භාවිතයේදී තිස්ස තෙරුන් ආදීන්ගේ මෙන් තිස්ස තෙරුන්ගේ තිබිච්ච කායික දුක්ඛය අපි සාකච්ඡා කළා තිසතරුන්ගේ කායික දුක්ඛය. එනිසා ඒක අද සාකච්ඡා කරන්න වෙන එකක් නැහැ. උන්වහන්සේ තමන්ගේ කලව ඇට දෙක කඩාගෙන කරපු වීරිය. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමන්ගේ හිතේ වේදනාව ඇති වෙච්ච වෙලාවේ දුම්නස ඇති වෙච්ච වෙලාවේ කටයුතු කරපු හැටි ඒ දුම්නසෙන් මිදෙන්නේ ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ කටයුතු කරපු හැටි අපිට ඊටාම වටිනවා. අපි ගැන හිතනද ඊටාම වටිනවා ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ කොහොමද කටයුතු කළේ? Taman වහන්සේට ඇතිවෙච්ච දුම්නස නැති කරගන්න. වෙනතර මෙතන සඳහන් කරනවා කායික දුක්ඛය පැහැදිලි කරන තැන තවත් එක කාරණාවක්. භික්ෂූන් වහන්සේලා 39 භාග්‍යවතුන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන වනාන්තරයට වැඩම කරනවා. මෙතන මේ මේ කතාව ඉවර වෙනකම් අපේ වෙන්නතුන් ළඟ මතකයේ තිබිය යුතුයි මේ භික්ෂුන් වහන්සේලා කර්මස්ථාන අරගත්තේ භාග්‍යවතුන් වහන්සේගෙන්. භාග්‍යවතුන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන වනාන්තරයට වැඩම කරනවා භාවනා වඩන්නේ. වනාන්තරයට වැඩම කරලා මේ 30 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඒ සාකච්ඡාවේදී සාකච්ඡා කරනවා කිසිම හේතුවක් නිසා කිසිම භික්ෂුන් වහන්සේ නමක් අනිත් භික්ෂුන් වහන්සේට කරදර කරන්නේ නැහැ කියලා. තමන්ගේ ආත්මලාභයේ තකා කිසි කෙනෙකුට කරදර කරන්නේ කරන්නේ නැහැ. මරණයේදීවත් කරදර කරන්නේ නැහැ කියන එක තමයි එතකොට මේ සාකච්ඡාව වෙලා තියෙන්නේ මම මැරුවත් කෑ ගහන්නේ අනික් අයට බාධා වෙයි කියලා. මුළු රාත්‍රියම උන්වහන්සේලා භාවනා වඩනවා. නිදාගන්නේ නැහැ. පිළිතුරේ මේ පාන්දර යාමේ අලියම් කාලයේ එළඹෙන්න එළඹෙන්න නිදිමත වැඩි වෙලාව. උන්වහන්සේලා ටික කාලයක් මෙහෙම භාවනා වඩනකොට මේ ප්‍රදේශයේ ගැවසෙන ව්‍යාග්‍රේකට දැනෙලා තිබුණා මෙතන පිරිසක් ඉන්නවා කියලා. ඒ නිසා අලුයම් කාලයේ මේ ව්‍යාග්‍රය ඇවිල්ලා එක ස්වාමීන් වහන්සේලම කරගෙන යනවා. නමුත් කෑ ගහන්නේ නැහැ. කතිකාවතේ මරණයේදීවත් කෑ ගහන්නේ නැහැ කියලා කතා කරලා තිබුණේ නැති වුණාට කිසිම හේතුවක් නිසා අන් කෙනෙකුට බාධාවක් කරන්නේ නැහැ කියලා තීරණය කරපු තැන මරණයේදීවත් බාධා කරනවා කියලා තීරණය කළා තිබුණේ නැහැ. එහෙම නැත්නම් මැරෙන්න ගියොත් කතා කරන්න කියලා කතිකාවතක් තිබුණේ නැති නිසා ව්‍යාග්‍රේක උස්සගෙන යනවා උන්වහන්සේලා නිශ්ශබ්දයි. නිකම්ම කතා මාත්‍රයකට විතරක් මේක සීමා කරන්න එපා මේ ව්‍යාග්‍රේ අරගෙන යනවා කියන එක මොනතරම් දරුණු වැඩක්ද? කොයිතරම් අමාරු අපහසු වැඩක්ද? හපාගෙන හැදගෙන එල්ලගෙන නියපොතු වලින් ඉරාගෙන අරගෙන යන්නේ. නමුත් අන් අය පිළිබඳව තියෙන්නේ පුදුමාකාර අනුකම්පාවක්. කාටද අනුකම්පාව තියෙන්නේ? මේ ස්වාමීන් වහන්සේලාට. මොකද්ද අනුන් වෙනුවෙන් තියෙන අනුකම්පාව? අනුන්ගේ නිවන සඳහා තියෙන අනුකම්පාව. මම කෑ ගැහුවොත් අන් පුජ්‍යලයන්ගේ මේ ස්වාමින් වහන්සේලාගේ සමාධියට ඒක බාධාවක් වෙන්න පුළුවන්. මගේ ජීවිතේ නැති වුණත් තව කෙනෙකුගේ සමාධියට නම් බාධා කරන්නේ බාධා කරන්නේ නැහැ මොන තරම් කරුණාවක්ද. වෙනතුනේ අපිටත් මේ කාරණාවත් එක්ක හිතන්න විශාල කාරණාවක් තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරන තැන කෙනෙක් බණ අහන්න හිතක් සමාධිමත් කරගන්නේ හරි අමාරුයි. භාග්‍යතුන් වහන්සේ බණ අහන්න කියලා දේශනා කරපු විදිහටම බණ අහන එක අපි කාටවත් ලේසි ලේසි නෑ. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් බණ අහණ්ඩයි දේශනා කළේ හරියටම බණ අහනවා මේ කරුණු ටික ගොනු කරලා එකතු කරලා ධර්මයට හිත යොමු කරලා මනාව හිත සමාධිමත් කරලා කෙනෙක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ ඉතාම අමාරුයි. එහෙමනම් එවන් පිරිසක් ඉන්න තැනක අපිට පේන්නේ නැහැ මෙයා කොහොමද බණ අහන්නේ කියලා. නමුත් එයා හරියටම බණ අහනවා. එවන් පිරිසක් ඉන්න තැනකට ඇවිල්ලා මගේ අතින් යම් සුළු හෝ අතපසු වීමකින් ශබ්දයක් ඇති වුණොත් අන්න අර නිවනට යොමු කරගත්ත හිත මම බින්ද වෙනවා. මොකද ඒ හිත නිවනට යොමුලා තියෙන්නේ. ඉතින් ඒ කාරණාව අද හැටියට සාකච්ඡා කළොත් අපේ නායක හඳුරු මොහොතකට කලින් සඳහන් කළා කරුණා කරලා දුරකතන විසන්ධි කරන්න. ඉතින් අද අපි විසන්ධි කරන්න කියපු නිසා විසන්ධි කරනවා. එහෙම කියලා තියෙනකොට සමහර දුරකතන ධර්මදේශනාවල් කරන තැන්වල විසන්ධි නොවි විසන්ධි නොවි තියෙනවා. දේශනාව අතරතුර ඒව නාද වෙනවා. අර හදාගත්ත හිත ඔක්කොම හිත ඔක්කොම බිඳෙනවා. එහෙමනම් කොයිතරම් අකරුණාවක්ද ඒක? අනුන් ගැන හිතලම හිතලම නෑ. Taman කොහොමත් මේ කාර්යය හරියට කරගන්නෙම නැහැ. අනුන් ගැන අනුකම්පාවක් ඇත්තෙමත් ඇත්තෙමත් නැහැ කියන කාරණාව ඒකේ යථාවතේ තියෙනවා. එහෙනම් අපි ඒ තරම් සුළු වූ දෙයක් අපිට ක්‍රියාත්මක කරන්න බෑ. නමුත් මේ ස්වාමීන් වහන්සේලා ජීවිතේ නැති වෙන්න යනවා. නමුත් අල්ප මාත්‍ර හඬක් නගන්නේ නැහැ. එහෙනම් මේ නිවන කොච්චර වටිනවද? සසර කොච්චර භයානකද? ඒ සංසාරයෙන් එතර යන්න යමෙක් වීරිය කරනවා නම් මගේ ජීවිතේ නැති වුණත් ඔහුගේ වීරියට හානියක් නොවේවා කියන පුදුම අනුකම්පාවකින් තමයි මේ නිශ්ශබ්ද ව්‍යාග්‍රයට ව්‍යාග්‍රයට බුදුරජාණන්. ඉතින් මෙහෙම සතියක් හමාරක් ගෙවුණා. ස්වාමීන් වහන්සේලා දවසින් දවස එක එක්කෙනා එක එක්කෙනා මෙයා අරන් යනවා. පොය දවසක උදේ නායක ස්වාමීන් වහන්සේ කතා කරලා ඔපෝ අපි පිරිස සෑහෙන්න අඩු ඉන්නේ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි පාන්දර පාන්දර ව්‍යාග්‍රය කියනවා. ඒ ව්‍යාග්‍රය ඇවිල්ලා එක එක්කෙනා එක එක්කෙනා අරගෙන යනවා. දවසකට එක්කෙනා ගන්න. ඒ කවුරුවත් මේක කතා කළේ නැත්තේ. ස්වාමීනි අපේ කතිකාවතේ එහෙම එකක් එහෙම එකක් නැහැ. එතකොට මේ ඉතුරු ස්වාමින් වහන්සේලා ටික දන්නවා අද පාන්දරට අපි කවුරු හරි මේ ව්‍යාග්‍රයට ගොදුරු වෙනවා. නමුත් ස්ථානීය දාලා උත්සාහය අතහැරලා ගියෙත් නැහැ. කාටවත් කියලා ඒ අය ඒ වෙලාවෙන් අවදි කරලා තියන්න උත්සාහ කළෙත් කළෙත් නැහැ. මේ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා එහෙම කරදරයක් වුණොත් කතා කරන්න. මේ සංසාරයෙන් ඈතර යන්න ජීවත් වෙන්න ඕනේ. එහෙම කරදරයක් වුණොත් කතා කරන්න කියලා නායක ස්වාමීන් වහන්සේ මතක් කළා. එදා පාන්දර ව්‍යාග්‍රය පුරුදු විදිහටම ආවා. ඇවිල්ලා තරුණ ස්වාමීන් වහන්සේ නමක් වල්ලාගත්තා. ස්වාමීන් වහන්සේ මහා ගොඩක් හයියෙන් කෑ ගැහුවේ නෑ. කීවනේ කතා කරන්න කියලා. හා කියපු නිසා ව්‍යාග්‍රයා අල්ලගෙනකොට ස්වාමීනි ව්‍යාග්‍රයා කියලා වචන දෙකක් ප්‍රකාශ කළා. වචන දෙකයි. ස්වාමීනි ව්‍යාග්‍රයා. ඒ වෙලාවේ අනික් ස්වාමීන් වහන්සේලා අවදි වුණා. භාවනා ආසනෙදි නැගිටලා මේ අතේ තියෙන හැර සැරමිටි විවිධ පොළු කෑලි ගල් කැට අරගෙන මුදවමි මුදවමි කියලා ව්‍යාග්‍රය පස්සෙන් යනවා. ඉතින් ව්‍යාග්‍රහයට ඉතින් විවිධ දේවල් කරලා මුදවන්න උත්සාහ කළා. නමුත් ව්‍යාග්‍රහය මේ ඉවුරු බිඳිලා තියෙන තැනකින් ගඟක් වගේ ගලාගෙන යන තැනක වතුර පාර වේගෙන් වැඩියෙන් යනකොට ඉවුරු බිඳෙනවා. කෙනෙකුට බහින්න බෑ එතකොට. අන්න එහෙම ඉවුරු බිඳිලා තියෙන තැනකින් බහලා ගිහිල්ලා කැලෑව මැද්දෙන් රිංගලා ගිහිල්ලා ගලක් උඩට ගොඩ වුණා. හැබැයි ස්වාමීන් වහන්සේලාට එතෙන්ට යන්න එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේලා නතර වෙලා ඉන්නේ. අතෙන්ට යන්න පුළුවන්කමක් නැහැ මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතෙත් ජීවිතෙත් විනාශ වෙනවා. මේ වෙලාවේ සඳහන් කරනවා අර ස්වාමීන් වහන්සේලාට කරගන්න දෙයක් නැති නිසා සඳහන් කරනවා ඉදානි සප්පුරිස අම්හෙහි කත්තබ්බං නත්ති ඉදානි සප්පුරිස අම්හි එකත්තබ්බන් නැති. සත්පුරුෂය අපට කරන්න දෙයක් නැහැ. අපිට ඔතෙන්ට එන්න බෑ. එහෙම කියලා උන්වහන්සේලා ආපහු හෙරියා. ඉතින් වෙන මොනව කරන්නද? ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දයි. සදාහන් කරනවා ව්‍යාග්‍රයා උන්වහන්සේගේ ඇඟිලි තුඩේ ඉඳලා කන්න පටන් ගන්නවා. එයි මේ ඇඟිලි තුඩේ ඉඳලා කන්නේ. මොකද ස්වාමීන් වහන්සේ කිසිම දැගලීමක් එළවීමක් නැහැ. ව්‍යාග්‍රේක් සතෙක් අල්ලාගෙන අල්ලාගත්ත ගමන් එහෙන් මෙහෙන් හැමතැනින්ම හපනවා. ඒ හැමතැනින්ම හපන්නේ නිලයකින් හපලා ඒ සතා දඟලන එක නතර කරන්නයි. දඟලන්නේ නැත්තම් එක තැනක ඉඳලා පිළිවෙලට කාගෙන යන්න පටන් ගන්නවා මැද්දෙන් කඩාගෙන කන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේගේ අමුතුවෙන් නිලවලින් හපන්න දෙයක් නැහැ. උන්වහන්සේ කිසිම දැගලීමක් කිසිම දැගලීමක් නැහැ සමාහට ව්‍යාග්‍රය කල්පනා කරලා දෙන්නේ මැරිලා. ඒ නිසා තමයි ව්‍යාග්‍රය ඇඟිලි තුලේ ඉඳලා කන්න පටන් ගන්නෙ. මං කිව්වා අපේ බින්දුතුල මතක තියාගන්න කියලා මේ ස්වාමින් වහන්සේත් කර්මස්ථාන අරගෙන ආවිභාග්‍යතුන් වහන්සේ කියන්නේ. ව්‍යාග්‍ර ඇඟිලි තුඩේ ඉඳලා කන්න පටන් ගන්නකොට උන්වහන්සේ මේ මරණය පිළිබඳව සිතවිල්ල අතහැරලා මෙන්න මේ වේදනාව කර්මස්ථානීය බවට පත් කරගන්නවා. මේ වේදනාව කර්මස්ථානීය බවට පත් කරගෙන ඒ කර්මස්ථානීය වේදනානුපස්සනාවෙන් මෙනෙහි කරනවා. සඳහන් කරනවා යම්සේ ව්‍යාග්‍රය වුණහන්සේගේ ගොප් ඇටය නොකෑවේද? වලලු කරේ තියෙන ඇටකොටුව කණ්ඩ කලින් උන්වහන්සේ ප්‍රථම මාර්ගය අධිගමනය කරනවා. ව්‍යාග්‍රය උන්වහන්සේගේ ධන මඩල කණ්ඩ කලින් දෙවෙනි මාර්ගය අධිගමනය කරනවා. ව්‍යාග්‍රය උන්වහන්සේගේ නාභි මණ්ඩලයේ ගාව කඩාගෙන කණ්ඩ කලින් තුන්වෙනි මාර්ගය අධිගමනය කරනවා. ව්‍යාග්‍රය උන්වහන්සේගේ හෘද මාංශය කඩාගෙන කන්න කලින් උන්වහන්සේ සෞඛලෙස් නැසලා මහරහත් බෝධියම ලබා ගන්නවා. එතකොට මේ අති උතුම් රහත් බෝධියට එනකන් එන්න උන්වහන්සේ මොනතරම් දුකක් මේ අතර විඳිනවද? පිළිතුරේ මේක තමයි මේ භාග්‍යතුන් වහන්සේගෙන් කර්මස්ථානගතකයේ තියෙන විශේෂත්වය. අපි බුද්ධ සංඥාව සාකච්ඡා කරපු නිසා ගොඩක් කරුණු සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. භාග්‍යවතුන් වහන්සේගෙන් යම් කෙනෙක් ගිහිල්ලා කර්මස්ථාන ඉල්ලහම මේ පුද්ගලයා කවදද නිවන් අවබෝධ කරන්නේ? කොතනද නිවන් අවබෝධ කරන්නේ? කොහොමද නිවන් අවබෝධ කරන්නේ? ඒ වෙලාවේ ඉන්න ප්‍රතිපදාව සැපසහගතද දුක්සහගතද නැත්නම් මධ්‍යස්ථද මේ සියලුම කාරණා භාග්‍යතුන් හසේ දන්නවා. දැකලා දැනගෙන ඒ සියල්ලට ගැළපෙන කර්මස්ථානයක් තමයි ලබලා දෙන්නේ. පින්නතනි ඔබත් මමත් කවදා හරි දවසක සංසාරයෙන් එතර යන්නම ඕනේ. අපි නිවන් දකින්නම දකින්නම වෙනවා. එhmenan ඔබ කවදා කොතනද නිවන් දකින්නේ? මම කවදා කොතනද නිවන් දකින්නේ? ඔබ නිවන් දකින්නේ මොන වේදනාවක් එක්කද? මේ වේදනාවක් එක්කද? මීටත් වඩා දරුණු වේදනාවක් එක්කද? කියන කාරණා සියල්ලම වාග්යතුන් වහන්සේ දැනටත් අපි ගැන දැකලායි තියෙන්නේ. මේක මුලින්ම සාකච්ඡා කළා මේක සර්වඥතා ඥානය නෙමෙයි ඒකේ අල්ප අල්ප මාත්‍රයක් මේ අපි ගැන දකිනවා කියන එක. එහෙමනම් මේ කර්මස්ථාන දෙනකොට ඒක දැනගෙන ඒ සියල්ලටම හරියන හරියටම හරියන කර්මස්ථානයේ තමයි දීලා තියෙන්නේ. ඒ මාර්ගයේ ඔස්සේ ගියපු කෙනෙකුට කවදාවත් කවදේවත් අතපසු වීමක් වැරදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව හරියට අවබෝධ කරලා එතෙන්ට එළඹෙන්න පුළුවන් වෙච්ච කෙනා සැබවින්ම භාග්‍යතුන් වහන්සේට අනුගත වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ හෘද මාංශය කඩාගෙන කන්න කලින් සියලු මාර්ගයන් සම්පූර්ණ කරගත්ත භික්ෂුන් වහන්සේ. ඒ වෙනුවෙන් මේ භික්ෂුව කොහොම කටයුතු කළාද? නැත්නම් මේ ශාසනයේ භික්ෂුව කොයි වගේ කැපකිරීමක් කරලා කටයුතු කරනවද? සාමාන්‍ය කෙනෙක් මේ කොටිය අරගෙන ගියා නම් කෑකෝ ගහලා දඟලලා උඩ පැනලා කොයි තරම් දෙයක් මෙතන සිද්ධ වෙයිද? මොන තරම් හඬකින් කෑ ගහයිද? මරණ බයෙන් කෑ ගහන හඬ ඒ හඬ තුල මේ කාට දැනෙන්නේ මොනවද කියන්නේ මොකවත් ඒ මොකවත් නැහැ. හිතට ආපු හැමදේම කී කී කෑ ගහනවා. හැබැයි පින්විතනි භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලාටම දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. දස ධම්ම සූත්‍රය කියලා. ත්‍රිපිටකයේ මුලින්ම තියෙන දස ධම්ම සූත්‍රය දසධම්ම සූත්‍රයේ එක තැනක සඳහන් කරනවා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති. අන්‍ය වූ ආකල්ප ක්‍රියාත්මක කරන්න එපා. කියන්නේ අන්‍ය ප්‍රතිපatti අන්‍ය ප්‍රතිපදා අනුගමනය කරන්න එපා. එහෙම නැගිටින තියෙනවා ගිහි ප්‍රතිපatti ගිහි හැසිරීම ගිහි ප්‍රතිපදා ගිහි කතාබස් කිරීම ගිහි වචන ඒ මොකවත් අනුගමනය කරන්න එපා. එහෙම වුණහමනේ වෙනස තියෙන්නේ. එහෙම නැත්නම් දායකයාගෙත් භික්ෂුවගෙත් වෙනසක් පේන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ හැම වචනයක්ම ඊට වඩා සංවරයි, ඊට වඩා පිළිවෙලයි, ඊට වඩා ක්‍රමානුකූලයි. කතාව, ගමන, බිමන මෙසියල්ල. කනවා කීවට වැළඳුවා කීවා, යනවා කීවට වඩිනවා කීවා, නානවා කීවට පැන්සල්සනවා කීවා, මේ වාගේ අර වචන වලින් සහ සමාජයෙන් වෙනස් වෙච්ච දේවල්මයි අන්‍යෝමියාකප්පෝ අන්‍යෝවාකල්ප වලින් බැහැර වෙන්න ඕනේ. ඒ වගේම මේ කාරණාව රතන සූත්‍රයේත් පැහැදිලි කරනවා. වේවන්නියම් හි අජූපගතෝති. එහෙනම් මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් හික්මිච්ච කෙනෙක් ඒ දේශනාවෙන් හික්මිච්ච කෙනෙකුට භික්ෂුව කියලා කියනවා. ඒ භික්ෂුත්වය සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි තරම් හික්මුණ හික්මුණ ස්වરૂපයක් නිසා උන්වහන්සේ මරණය ළඟවත් කෑකෝ ගහන්න උත්සාහ කරලා තිබුණේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ කාරණාවටම මේ අරහත්ත්වය ලැබලා මේ වේදනාවත් එක්ක අරහත්ත්වය ලැබලා උන්වහන්සේ උදානයක් ප්‍රකාශ කරනවා. ඒ උදානය සඳහන් කරනවා වෙනතුනේ උදාහරණය හරි ගැඹුරුයි. නමුත් මනා වූ ජීවිත අවබෝධයක් ලබා දෙනවා. මොකද උන්වහන්සේගේ උදාහරණය සීලවා වත සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ උන්වහන්සේ මොනවද සම්පූර්ණ කරලා තිබුණේ? එතකොට මේක තමයි පැවිද්දත් ගිහි පිරිසත් අතර තියෙන වෙනස. ගිහි කෙනෙක් මොනවද සම්පූර්ණ කරන්න ඕනේ? ඒ ගිහි ජීවිතය තුළ අධ්‍යාපන කටයුත්තක් සම්පූර්ණ කරන්නමත් ඕනේ. ජීවත් වෙන්න ගයක් දොරක්, රැකී රස්සාවක්, ඉඩමක් කඩමක්, ආවාහ විවාහ, දූ දරුවෝ මේ සියලු කාරණා සම්පූර්ණ කරගෙන තමයි මේ ලෝකෝත්තර මාර්ගයට යන්න යම් වෑයමක යෙදෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේක තැනක සඳහන් කරලා තියෙනවා ගිහි පුජ්‍යලයාගේ ලෝකෝත්තර ගමනේ ස්වභාවය කාගේ ගමන වගේද කියලා මොන රාගයේ ගමන වගේ මොන රාගයේ ගමන ටිකක් එමින් මොකද ඇඟත් බර වැඩි ඒ කියන්නේ එහෙනම් අරන් යන්න තියෙන බර ගොඩක් ගොඩක් වැඩි. අනික මොනවා හරි ලස්සනයි. ඒ නිසා එයාට හරියට සැරසෙන්න ඕනේ. එහෙනම් භික්ෂුන් වහන්සේ නමක් මකට බහිනවා වාගේ ඔබට මකට බහින්න එහෙනම් ඒ කටයුතු කරගෙන යනකොට මේ මගට යෙදෙන්න තියෙන කාලයක් ටිකක් අඩුයි. එනිසා මොනරා වගේ හෙමින් හෙමින් යන ගමනක්. භික්ෂුන් වහන්සේගේ ගමන භික්ෂුන් වහන්සේ ගමන උපමා කළා මොනරට හැමතැනම යන්නත් බෑ මොනරට වැඩි ඈත ඉගිල්ලෙන්නත් බෑ. නමුත් භික්ෂුවගේ ගමන උපමා කළේ හංසයාට. හංසයාට ගොඩාක් ඈත ඉගිල්ලෙන්න පුළුවන්. ඒ වගේම එයාට වතුරෙත් යන්න පුළුවන් හරි පහසුවෙන්. එයාගේ පාද සකස් වෙලා තියෙන ඒ විදිහට. ඕනෑම ජල ධාරාවක් කපාගෙන ඉස්සරහට යන්න හොඳ හැකියාවක් තියෙනවා. අනික මොන රට වගේ බර ඇඟකුත් නැහැ. මොනර තරම් ලස්සනක් නැහැ. ඒ නිසා හංසයාට හංසයාගේ ගමන හරි හරි පහසුයි. එහෙනම් භික්ෂුව හංසයාටත් ශ්‍රාවකයා ගිහි දායකයා මොන රටක් උපමා කරලා තියෙනවා. එහෙමනම් අපේ ගිහි ජීවිතේ සම්පූර්ණ කරගත යුතු කරුණු වෙනත් කරුණු. නමුත් ඒ කරුණු සම්පූර්ණ කර කර මේ කරුණු සම්පූර්ණ කළ යුතුයි. ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සීලවා. උන්වහන්සේගේ උදානය මගේ සීලය මම හරියටම සම්පූර්ණ කරලා තියෙනවා. දැන් මේ කොටියක් කාගෙන එනකොට උන්වහන්සේට බය වෙන්න දෙයක්වත් නැහැ. කොතන හිටියත් මැරෙන බව ඇත්තේ. බුද්ධ රක්කිත කියපු කතාව අපි ගිරා පොතකේ ගැන කතා කළා. ආර්යාවෙනි මේ කය කොතන තිබුණත් විසිරෙනවා. එහෙනම් ඒ වගේ ස්වාමීන් වහන්සේ දන්නවා මේ කයත් කොතන තිබුණත් විසිරෙනවා. ඒ නිසා මං අද මැරෙනවා. නමුත් මට කලබල වෙන්න දෙයක් නෑ, බය වෙන්න දෙයක් නෑ. ඇයි? සීලවා මම සිල් සම්පූර්ණ කරලා ඉන්නේ. වත සම්පන්නෝ මගින් කෙරෙන්න ඌ පැවිදි කෘත්‍යයක් තිබුණා නම් යම් වතක් තිබුණා නම් ඒ වත මම මනාව සම්පූර්ණ කරලයි තියෙන්නේ. පඤ්ඤවා ප්‍රඥාව වඩන්ඩ මං මේ මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නේ. සුසමාහිතෝ මනාව මේ මාර්ගයේ ගමන් කරන්ඩ කටයුතු කරලා තියෙන්නේ. ඉන්නතනේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? මරණය ළඟ බය වෙන්න කිසිම හේතුවක් උන්වහන්සේට ඇත්තෙම නැහැ. එහෙනම් මේ මෙතරින් එතරට යන්න අවශ්‍ය මාර්ගය උන්වහන්සේ හරියටම සම්පූර්ණ කරලයි සම්පූර්ණ කරලයි තියෙන්නේ. ඒ උදාහරණය උන්වහන්සේ සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා මෙතන වත සම්පන්නෝ කියලා සඳහන් කරන්නේ දුතාංග දරුවා කියන එකයි. දුතාංග 13ක් සඳහන් කරන අට කතාවේ. එහෙනම් වත සම්පූර්ණ කළා කියලා කියන්නේ මේ අතිපත ගෑම්වත් පිළිවෙත් විතරක් නෙමෙයි පැවිදි කෘත්‍යයේ වත දුතාංගධාරී වුණ වහන්සේ කටයුතු කරලා තියෙනවා. වත සම්පන්න දුතාංග දරුවා මම කියන කාරණාව. නේසච්චිකාංගය කියන දුතාංගය දරණ අය මේ දුතාංග වලින් එකක්. නේසච්චිකාංගය මේ දුතාංග සම්පූර්ණ කරන්න ඉතාම අමාරුයි. හරිම රෝක්ෂයි දුතාංග. වීරවන්තයන්ට විතරයි සම්පූර්ණ කරන්න පුළුවන්. මේ නේසච්චිකාංගය කියන දුතාංගය මෙන්න මේ අහවල් කාලය දක්වා මම සම්පූර්ණ කරනවා දරනවා කියලා පොරොන්දු වුණොත් මේ දුතාංගය කියලා කියන්නේ කවදාවත් කිසිම හේතුවක් නිසා නිදියන්නේ නැහැ කියන එකයි. කිසිමම හේතුවක් නිසා නිදාගන්නේ නැහැ. කොයි තරම් රූක්ෂද මේ ප්‍රතිපදාව. එහෙනම් මෙන්න මේ වාගේ දුතාංග පවා මේ ස්වාමීන් වහන්සේ දරලා දරලා තියෙන්නේ. මේ විදිහට දුතාංග 13ම දරලා ඊ타ම සිල්වත් කුඩා සිල්පදයක්වත් කඩලා නැහැ. කුඩා අනු කුඩා ශික්ෂාපද. දැන් මේ කාරණා සඳහන් කරනකොට අපි මුලින්ම සාකච්ඡා කළා මේ සතිපට්ඨාන මාර්ගයේ ගමන් කරන්න නම් මනා වූ පිරිසිදු සීලයක් ඕනේ කියලා. එහෙනම් මේ සම්පූර්ණ කරන සීලය මේ එහෙම් මෙහෙම් අයිනෙන් මුල්ලෙන් කොණෙන්වත් කැඩිලා කැඩිලා බෑ. හරි පිරිසිදු සීලයක් තියෙන වෙන විශාකපෝසත සූත්‍රයේ ඒ සීලය කෙසේ විය යුතුද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ වෙනම වෙනම පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මෙතන කුඩා සිල්පදයක්වත් කඩලා නැහැ. දැන් භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එක එක ආපත්‍ති තියෙනවා. විශාලතම ආපත්‍තිය පරාජිකාව. පරාජිකාවකටපත් වුණොත් පැවිදිකම ඉවරටම ඉවර වෙලා යනවා. ඊළඟට සංඝාදිශේෂ කියලා 13ක් දේශනා කරලා තියෙනවා. පැවිදිකම නැති වෙන්නේ නැහැ සංඝාදිශේෂයකටපත් වුණොත්. නමුත් සංඝාදිශේෂයකටපත් වුණොත් ඒක ගරු යවතක් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ගිහිල්ලා ඒ කාරණාව කියන්න ඕනේ. කියලා උන්වහන්සේලා ළඟ වත් පුරන්න ඕනේ. වත් සම්පූර්ණ කරලා භික්ෂු උපසම්පදා භික්ෂුන් වහන්සේලා 21 නමක් ඉදිරියේ කර්ම වාක්‍යයක් කියලා පිරිසිදු වෙන්න ඕනේ. ටිකක් දිගයි වැඩි. ඒ නිසා ඊට වඩා හොඳයි සංගතිශේෂයක් කරගන්නේ නැතුව හරි සිහියෙන් ජීවත් වෙන එක. එහෙනම් එහෙම එහෙම එහෙම එහෙම මේ ගරු කාපත්‍ය ලහු කාපත්‍ය කියන තැනට එනකන් පුංචි පුංචි ආපත්‍ය ගාවට පවා පැහැදිලි කරනවා. නමුත් දේශනා කරනවා යම් ගරු කාපත් නැත්නම් සුළු ඇවතක් වුණොත් ඒ සුළු ඇවත ගැන බලන්න කියනවා ප්‍රථම පරාජිකාවසේ බලනවා වගේ. ප්‍රථම පරාජිකාව දිහා බලනවා වගේ බයෙන් බලන්න කියනවා ඒ සුළු ඇවත දිහා. ඒ කියන්නේ මහානකම නැති වුණා කියලා හිතෙන තැන ඉඳලා ඒ සුළු ඇවත දිහා බලන්න කිව්වා. එතකොට ඒ සුළු ඇවතවත් කෙරෙන්නේ නැහැ. එහෙනම් මෙතන ඒ නිසා සඳහන් කරනවා ඊතා කුඩා වූ ශිල්පදයක්වත් කඩාගන්නේ නැහැ. බොහෝම ප්‍රඥාවන්තයි විපස්සනා ඥාන සහිතව පුරුදු කරලා තිබුණ නිසා මුහුත්තං පමාද මන්වායේ ව්‍යග්ගයේ නූර්පුත මානසෝ මගේ එක මොහොතක ප්‍රමාදයක් නිසා ව්‍යාග්‍රේක් ඇවිල්ලා මගේ මනසට බාධා කළා. උන්වහන්සේ සඳහන් කරන්නේ මේ ව්‍යාග්‍රය මාව අල්ලාගත්තේ මගේ ප්‍රමාදයක් හින්දා. එක මොහොතක ප්‍රමාදයක් මගේ තිබුණා. අන්න ඒ ප්‍රමාදයේ ඇහිල්ලේ ව්‍යාග්‍රය මගේ මනසට බාධා කළා. එහෙනම් ඒකෙන් කියන්න හැදුවද මේ ව්‍යාග්‍රයා මං අල්ලන මොහොතේ ව්‍යාග්‍රයාට හසු නොවි එදා එළි වෙනකන් මට කටයුතු කරන්න වුණා නම් සමහරවිට මං සසර සදහටම සසරින් ඈතර යාම එතනයි සිද්ධ වෙන්නේ. මොහු මගේ මනසට බාධා කළා. නමුත් මම ඒ කාර්ය පස්සේ පස්සේ සම්පූර්ණ කරගත්තා. එන පිළිතුරේ අපේ සසරට කොයිතරම් මේ ඇඟ බාධා කරනවද? ඉතින් ස්වාමීන් වහන්සේගේ සිතට බාධාවක් කළේ මේ ඇඟ. අපේ සසරටත් මේ ඇඟ හරියට බාධා කරනවා. මොකද ඇඟක් තිබ්බේ නැත්නම් ව්‍යාග්‍රයට ගෙනියන්න දෙයක් නැහැ. එහෙනම් අපේ සසරටත් ඇඟ හරියට බාධා කරනවා. කල්පනා කරලා බලන්නකෝ අපේ සසරට ඇඟ කොච්චර බාධා කළාද කියලා. ඇඟ හදන්න, ඇඟ ලස්සන කරන්න, ඇඟ පිරිසිදු කරන්න, ඇඟ උපවත් කරන්න මේ ඇඟ අපෙන් ඉල්ලන දේවල් විවිධ විවිධ දේවල් මේ ඇඟ අපෙන් ඉල්ලනවා. ඒවා සම්පූර්ණ කරලා දෙන්න ගියහම අපිට මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන්න හරියට අතපපු වෙනවා. මේ ඇඟ විවිධ ඉන්ද්‍රියන් විවිධ දේවල් ඉල්ලනවා. ඒ නිසා මේ ඇඟ කොහොමත් ලෝකෝත්තර මාර්ගයට හරියට බාධා කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරන්නේ මේ ව්‍යාග්‍රය මාව අරන් ගියා කියලා නෙවෙයි. උන්වහන්සේ ඇඟ අතහැරලා ඉඳලා තියෙන්නේ. මේ ව්‍යාග්‍රයා මගේ සැකිල්ල අරන් ගියා. මගේ නෙමෙයි, ඇඟ මගේ නෙමෙයි. නමුත් ව්‍යාග්‍රය මගේ සැකිල්ල අරන් ගියා. කියන කාරණාව තමයි මේ උදානයේදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඇඟ කෑවා කියන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කරන්නේ ජීවිත තෘෂ්ණාව අතහැරලා හිටපු නිසා මේ සැකිල්ල අරන් ගිහිල්ලා සැකිල්ල තමයි විනාශ කරලා දාලා තියෙන්නේ. එන මේ කාරණාව තුළ උන්වහන්සේ ළඟ සිතවිලි තුනක් තිබිලා තියෙනවා. මේ ව්‍යාග්‍රයට ගොදුරු වෙන වෙලාවේ උන්වහන්සේ ළඟ සිතවිලි තුනයි තිබිලා තියෙනවා. මේ සිතවිලි තුන මොකද කියලා පැහැදිලි කරලා තියෙනවා. ව්‍යාග්‍රය කැමැතිනම් ඇට සම්මස් නහර සමග මා කාදමත්වා. ඔබ කැමතිනම් මගේ ඇට හම් මස් නහර කාලා දාපන්. මම කෙලෙස් කපා හරින්නෙමි. ඔබ මම කන අතරතුර මම මගේ ක්ලේශ ධර්මයන් කපා හරිනවා. ඊළඟට සඳහන් කරනවා අන්තිම සිතෙවිල්ල මම නිර්වාණය ස්පර්ශ කරන්නෙමි. නිවන ස්පර්ශ කරනවා. මේ උතුම් අරමුණ උන්වහන්සේ ළඟ තිබිලා තියෙනවා. එවන් උතුම් සිතුවිල්ලකින් තමයි උන්වහන්සේ රහත් වෙලා තියෙනවා. පින්නතනේ මෙවන් එවන් වටිනා සිතවිල්ලක් සහ එවන් සිතවිලි වලින් මේ දීර්ඝ දේශනාව මේ දීර්ඝ වූ සතිපට්ඨාන දේශනාව මෙන්න මෙවන් වීර්යවන්ත පුජ්‍යලයන්ගේ එවන් උතුම් සිතවිලි වලින් අතිශයින්ම පොහසත් මේ දේශනාව පුරාවට එවන් සිතුවිලි අපිට ඕන තරම් හම්බ වෙනවා. උන්වහන්සේ හරියටම මේ කාරණාව අවබෝධ කරගෙන රහත් වෙලා තිබුණා. ඒ භික්ෂුන් වහන්සේ ව්‍යාග්‍රය කන අතරතුර උන්වහන්සේ රහත් වුණා. තවත් වටිනා කාරණාවක්. ව්‍යාග්‍රය උන්වහන්සේව කන අතරතුර උන්වහන්සේ රහත් වුණා. නමුත් අපි කල්පනා කරන්න ඕනේ අපිට ඇඟේ මధుරයක් වහනකොට ඇයි භාවනාවක් කරන්න බැන්නේ? මූණේ මැස්සෙක් වහනකොට ඇයි අපිට ඉන්න ඉන්න බැරි? කකුලේ කූඹියක් කනකොට ඇයි අපිට කටයුතු කරන්න බැරි? ඒක අපිට මොනතරම් රිදෙනවද මොනතරම් දැනෙනවද මොනතරම් වේදනාව සහගතද මේ කාරණාව කල්පනා කරලා බැලුවොත් අපි තවම කොතනද කියලා අපිට හිතන්න හිතන්න ඉඩ සකස් කරනවා